අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යද්දස්සං වා වේදනාතු වේදනානුපස්සී නිරති බයිසා වා වේදනාතු වේදනානුපස්සී නිරති අද්ධස්ස බයිසා වා වේදනාතු වේදනානුපස්සී නිරති සමුදය ධම්මානුපස්සී වා වේදනාතු විහෙරති අය ධම්මානුපස්සී වා වේදනාතු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙති අත්ති වේදනා විවා ධනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේවඥානමත්තාය පටිච්චසමුත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති දේවම් පිස්සෝ බ්‍රහ්මවේ භික්ඛු වේදනාදු වේදනානුපස්සී විහෙරති මොදින්ද සෝමාදි මහා සංඝරත්නය පිළිගන්නා කරයි අද අපි සතිපට්ඨාන සූත්‍රදේශනාව අනුව පරම සත්‍යයටම මුදිතාට පාස්වාගෙන මේ ධර්ම දේශනා මාලාවේ විද්‍යාත්මක විනිශ්චය නැත්නම් විද්‍යාත්මක ධර්ම දේශනාවයි මේ ආරම්භ කරන්න යෙදුනේ ඒකෙන් අසුභිය සතිපීඨයේ තුල ඉදිරිපත් කරගත්තු වේදනානුපස්සනාව කියන දෙවෙනි ප්‍රතිපත්තානි නිමාවයි සටහන් වෙන්නේ ඒ වේදනානුපස්සනාවේදී ප්‍රධාන වශයෙන් සාරවත්යන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළා වේදනා කොටස් තුනක් සුඛ වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා කිය. මේක ධර්මයේ විස්තර සාහිත්‍ය විස්තර කරනකොට සෝමනස්ස දෝමනස්ස කියන තව දෙකක් මේකට එකතු කරනවා. සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා, ඊගාට උපේක්ඛා වේදනා. මේ සුඛ කියනකොට අර පහකට කන් වලින් අවස්ථාවේදී සුඛ වේදනාව කියලා පෙන්වන්නේ කායික වශයෙන් දැනෙන සුඛය. ඒකට සාපේක්ෂව සෝමනස්යක් ඇති වෙනවා. ඒකට කියන්නේ චෛතසික වශයෙන් හිතේ ඇති වෙන සුඛය. දුක්ඛ වහාම නැත්නම් දුක්ඛ වේදනා කිව්වහම එතන ඉගෙනෙන්නේ ඒ කායයට වැටෙන ඕලාරික දුක. දෝමනස්ස කියලා කිව්වහම ඒ අනුව හිතට පහළ වෙන්නා වූ හිතේ පහළ වෙන්නා වූ চৈতසික දෝමනසේ උපේක්ෂාව කියලා පහකට යයි. මේක පිළිබඳව සාමාන්‍ය චිත්‍රකර දේවනාසතර අමාරුනේ මේ ප්‍රසිද්ධයි ඒ කවුරු දන්නවා සත්‍ය දුක්ඛ උපේක්ෂාව කියලා. තව ගොඩක් වෙලාවට විවහාර ලෝකයේ මේ උපේක්ෂාව කියන වචනේ පාවිච්චි කරන අඩුයි වේදනාව කැදෙන්නේ සැප සහ දුක කියන දෙකට. ඒ නිසා දුක සැප දෙන්නේ වැඩ පිළිවෙලක් තමයි මේ ජීවිතය කියන්නේ. දුක සැප දෙන්නේ වැඩ පිළිවෙලක් තමයි සංසාර කියලා කියන්නේ. වස්ත දුක කියලා කියන්නේ මේ සැප දුක අතර මාරු වීමක් විට ඒ කිසිසේත්ම මුස්තාවක් නිකමනයකට යන්න පුළුවන් තරක් නෙවෙයි. සර්වචන් වහන්සේ හෝ වෙන ආගමික නායකවරු ශාස්ත්‍රඥ වහන්සේලා මේ නිසා උපේක්ෂා වේදනාව කියන එක ආධ්‍යාත්මික විකල්පයක් වශයෙන් එහෙම නැත්නම් මේ සැප දුක හොයන සාමාන්‍ය අනුසුතඥයන්ට මේ ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි තහන් එලියක් ලබා දීමට මේ උපේක්ෂාව උපේක්ෂා වේදනාව කියන හඳුන්වා දෙනවා. කියනවා ඒකේ ඒ හඳුන්වා දීමේ ප්‍රධාන ගෞරවය සර්වඥ වහන්සේට නෙවෙයි කියන්නේ ඒක කල්මුත් ඒක හඳුන්වමින් තියෙනවා. කොහොම නමුත් ඒ සෑම ආධ්‍යාත්මික පැත්තට ආගමික පැත්තට ලැබුණක් වෙන්න හදන සෑම අත්විශේෂනේ මේ උපේක්ෂා වේදනාව ඇති වටිනාකම උපේක්ෂා වේදනාව ඇති සංගවිච්ඡ ස්වરૂපය උපේක්ෂා ස්වરૂප වේදනාව ඇති තාමත් නොදන්නා ගතිය උගා මතු කරලා දීමට විශේෂ උනන්දුවක් කරනවා මේ කොටස ඔක්කොම කර්මේ සහ කර්මඵලයේ අදහන හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල නරක දේකලොත් නරක ප්‍රතිඵල කියන සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න ආගම් වශයෙන් ආධ්‍යාත්මික අතුලාන්තයක් වෙන තැන්වලදී මේ උපේක්ෂා වේදනාවට සෑහෙන තනක් මතකල දෙන්න උත්සාහ කරනවා. යෝගාවතරේ උනත් නැත්නම් අපි ගත්තොත් ධර්මයේ පිළිබඳව හැදෑරීමක් ඒ කියන්නේ පොත්පත් පරියත් හැදෑරීමක් කළා ඒකේන හුඟක් වෙලාවට සැප දුක් වේදනා පිළිබඳ දැක දැනගෙන හදාගත්තට පස්සේ තමයි මේ උපේක්ෂා වේදනාවට ඇස්තරෙන්නේ ඒක පිළිබඳ අවබෝධයක්. නමුත් අපි සාමාන්‍යයෙන් පරිවර්තන වහන්සේ ලෝකේ දිහා බලන ආකාරයෙන් රහතන් වහන්සේ නමක් ලෝකේ දිහා බලන ආකාරයෙන් බලතුහම මේ පුතත්ඥය දුක සැප දෙක අතරමත් අතරමැද අතරමං වෙලා මේකේ සැප විතරක් හිරීමේ නිෂ්ඵල ප්‍රයත්නයක යෙදුණත් නමුත් නැත්නම් දුකත් සැපත් අරගෙන චෝදනා යෝජනා නඩු හබ සංදි සරුවල් කරගෙන හිටියාති මේකේ වැඩියක්ම පවතින්නේ නම් උපේක්ෂා වේදනාවේ බව අවබෝධයේ තලතුණකමත් එක්ක අවබෝධයේ වැඩි හිටකමත් එක්ක අවබෝධයේ පරිපූර්ණ භාවයත් එක්ක පරිත්‍යාත් එක්ක ඉදීම වැටෙන දෙයක්. ඒකේ කියන වන්තරික ස්වરૂපයේ ඒකේ තියෙන මායාකාරී ස්වરૂපේ නිසා ඒ පිටස්තන කෙනෙකුට නාහතු කෙනෙකුට ඉතාමත් අමාරුයි ඉස්තර කළ දෙන්න අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. මේ කාරණා ටික කොහොම අපි තීක්ෂණ කරලා කලකලා තියෙනවා. තීක්ෂණ කරලා කියනවා කලකලා කෙලෙසිච්ච. මුතලසු උපේක්ෂාව අවතර කරලා මෙච්චර පිච්ච. සැප දුක අතර කෙලෙසිත සටනක් කිරීම තමයි කෙලෙස් වල වැඩි. කෙලෙස් යන්තනකයි ගත්තද එතන සැප දුක අතර සැප. කෙලෙස් යන්තන කෙලෙස් යන්තනක නොකලයිද එතන උපේ කාමතිය. එතන රණ්ඩු හරවන්නේ. වාද විවාද නැහැ, කලහ විවාද නැහැ. ඒ උපේ කාමපත්. නමුත් අද අද සමාජ ගණෝඩේක වඩා අර්ථකථනය කියන තුන පොත් ඒ සමාජය තියෙන දේ තමයි මේ පළදුන උපේක්ෂාකම නෝන්ජල්කමකට සලකනවා. ජීවිතේ විචිත්‍ර වෙන්න ජීවිතේ සිද්ධි බහුල වෙන්න එහෙම නැත්නම් උද්වේග කර වෙන්න උත්තරෝම සතුටක අතර විචිත්‍ර එහෙම නැත්නම් විපම මේ පරිවර්තන තමයි දෝෂයයි ඉන්නේ ඒකම තරුණයිති. වයසට යනකොට අඥානකේක්ෂාවන් සාහෝ වැළඳ ගන්න සිද්ධ වෙන උපේක්ෂාවක් ඒකත් පරාජිතව තමයි වැළඳ ගන්න මොකද අඥානකේක්ෂාව නිසා. නමුත් ඒක වෙනස් ගෝම ඥානිය සර්වවාසිකේ තේරුම් ගන්න පුළුවන් බාලවාසිකේ තේරුම් ගන්න පුළුවන් කලතුනා වාසිකේ තේරුම් ගන්න පුළුවන් උපේක්ෂාවක් තියෙනවා අන්නේ උපේක්ෂාව මාර්ගයේ තමයි මේ ගැලවෙන මේ විවත්තේ නැත්නම් දුක්ඛ සත්‍යයෙන් එතර වෙනවා තියෙන්නේ ඒක නිසා ආධ්‍යාත්මික පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් ලෝකේ දිහා බලනකොට මුලින් හිතගත්ත ගැතියක් තියෙනවා සංගමිතෝ අයං ලෝකෝ කියලා සර්වඥාන්සේ දේශනා කරන්නේ නිට්ටුර මේ ප්‍රකටව. අදුක්කම සුඛ වේදනා නැත්නම් උපේක්ෂා වේදනා අපේ දවසේ 75ක් අධියක් විතර තියෙන්නේ ඒක. ඒක ඒක උදාන්නේ. ඒක කතා කරන්නේ නෑ අන්ධහර පාන්නේ නෑ. ඒක උනේ තියෙනවා. ඒක අපි ඉන්නවා. නමුත් අපි දන්නේ නෑ අපිට වැටෙන්නේ ඒ අතරමැද වරින් වර ඇති වෙනා වූ සැප දුක් දෙක. මොකද ඒක බොහොම තීව්‍රයි. බොහොම විචමයි. බොහොම වර්ණවත්, බොහොම සිද්ධි බහුලයි. බොහොම උත්සන්නයි. ඉතින් අපේ අර උත්සන්න චිත්තක්ෂණ පිටේ දවස ගත වෙනවා අර විතර අපිට ආසන්නයේ තියෙන උපේක්ෂා පිළිබඳ අපේ සතියක් නැති. ඒ නිසා ටිකක් ඥානයක් කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න දුකම දාගන්න. දුකම බෙදාගන්න. දුකමයි තරණය. උපදින තාක් උපදින දුකමයි නැති තාක් නැති වෙන දුකමයි. මේ සනාතක විලාවක ආගමන දුල ඉගෙන ගන්න වෙලාවක භාවනා කරන වෙලාවක සත්‍ය සාක්ෂකන වෙලාවක තේරුම් ගන්න වෙනවා මේ දුක මේ තාප දෙක අතර මැද සමුදාම උපේක්ෂාව කියලා එකක් තියෙනවා උපේක්ෂාව යටිපහුව වෙලා ඉදි පන්නගෙන තමයි අපි සැපෙන් දුකට දුකෙන් සැකට පණින්නේ ඒ නිසා යම් දවසක එක්කෝ මේ කතාව අහලා අදාහ ගන්න වෙනවා එහෙම නැත්නම් පරිපත්ති වශයෙන් ඉගෙනගෙන නැත්නම් ප්‍රතිපත්ති වශයෙන් කරලා මේ විතර අපිට වාසනාවක් වශයෙන් ලැබිලා තියෙන මේ උපේක්ෂාවට සමාදන් වෙන ආයේසියත් ආවේ නිරාමිත එකය. නැත්නම් මනුස්සකමේ තියෙන අපිට දායාද වෙලා යත්තා වූ නිරාමිත සුඛයට අපිට අත උස්සන්න සිද්ධ වෙන කන්ද දෙන්නේ. එහෙනම් මේ නිසා සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනට කැඩුවට පස්සේ සර්වඥාන්සේ විගාවට ඒ සැප දුක් උපේක්ෂා කියන තුන සාමිත සැප සාමිත දුක නිරාමිස තප, නිරාමිස දුක, සාමිස උපේක්ෂාව, නිරාමිස උපේක්ෂාව කියන සාමිස නිරාමිස කියන බොහෝමත්ම අනිකත් වඩා ගැඹුරකට මේ දුක් තප උපේක්ෂා කියන වේදනා කායකට කතා. අපි මේ පාරේ එකම කතා කරගත්තා. මෙන්න උති ඒ සාමිස නිරාමිස කියන දෙකෙනුත් සාමික සැප සඳහා තමයි අද මුළු භෞතික ලෝකෙම කැප වෙලා තියෙන්නේ. යම් තාවත් දුරකට මනුෂ්‍ය හිත සාමිතකට නැති වෙනවද ගිහි වෙනවද ඒ තාකේ හිත නිරාමස සැපට අන්දරය නිරාමස සැපෙන් ඈත් වෙනවා නිරාමස සැප තේරුම් ගන්නට බැරි සත්‍යකට පත් වෙනවා ඉතින් අද වෙළඳ ලෝකේ කරන්නේ නෑම ඒ වෙළඳ ප්‍රචාරයක් මාර්ගයේම ඉස්හානත්ම ඉක්මනට ඉස්හානත්ම දක්ෂ ක්‍රමයේදී පාරිභෝගයාගේ හිත වහාම කාමිතයට අදගා. එතකොට ඒ පුද්ගලයාගෙන් කාරණා දෙකක් ඒ වෙනද සමාගමන සිද්ධ වෙනවා. එකක් තමයි ඒ ඒ කාමිත සතේට වහා හිත නතු කරගන්න හේතුනා වූ තමන්ගේ ඒ වෙනදන්නේ සඳහන් වෙන්නේ විතුනා ගන්න පුළුවන්. දෙක කවදාකවත් ඒ බුද්ධිල නිරාමිත සතේකට නම් අම්මා මුත්තා ආගියවත් යන්නේ නැහැ. ඒක නිසා මත්තකත් වෙනදලා විකුණා ගන්න පුළුවන් ශක්තියක් ඒක තියෙනවා. ඉතින් මේක තමයි හුඟක් වෙලාට අපි මේ පෞද්ගල ජීවිතයේ තියෙන ආදාය අතරක් තියෙන, අවබෝධය අතරක් තියෙන. ඒ හුඟක් වෙලාට මේ සමාජයේ අද හසුකුණා ගන්න নানা ආකාර මේ සාමිද වෙනද ව්‍යාපාර තමයි තියෙන්නේ. ඉතින් වෙනද ව්‍යාපාර හුඟක් තියෙන කෙනාට අපි කියන බොහොම ලින්ගතු කෙනා කියලා. බොහොම අපිට හිතේ දෝසලසන කෙනා කියලා. නමුත් මේ සෑම කටයුත්තකදීම ඒ පුද්ගලයා සාමිතයෙන්ම කටයුතු කරන්නේ නිරාමිත සැපට, නිරාමිත විඳනයට දොර වරයක්. සංසාරික හරි අමාරුයි. අර අන්ධේ පුතග්ජන ලෝකෙට ආශ්‍රය කළ යුක්ත, ඉගෙන පිළිය යුක්ත, ඇතිය යුක්ත, අසුර කළ යුක්ත මොනවද කියලා තේරුම් ගන්න ඉතාම අමාරුයි. මොකද සංසාරික වශයෙන් අපි පොරුදු කළ තියෙන්නේ සාමිත සුඛය. ඉන්නන්නේම සාන්ත සුඛේ. ඉන් කරන්නේ සාන්ත සුඛේ කරන්නේ. ආගම රකින්නේ සාන්ත සුඛේ. වැඩිතු ආශ්‍රය කරන්නේ සාන්ත සුඛේ. ඉගෙන ගන්නෙ සත්පුරුෂ ජීවිත ගත කරනකොට ඔක්කොම සාන්ත සුඛයට වෙන්නේ ඉතින්. ඒ නිසා අපි සාන්ත සුඛේ සඳහන් ඉපදුලා සාන්ත සුඛේ විඳින්න ඉඳලා සාන්ත සුඛේම මැරෙයි. එහෙමයි හිතන්නේ. නමුත් සිද්ධ වෙන්නේ මොකද? සාමිත දුකේමයි ඉන්නේ සාමිත දුකේමයි ගත කරන්නේ සාමිත දුකේමයි බැරි ඒකේ ධෛර්යයට අපට උපේක්ෂා වේදනාවක් හෝ නිරාමස සුඛය කියන්නේ මොකද්ද? නිරාමස දුක්ඛ කියන්නේ මොකද්ද? නිරාමස උපේක්ෂා කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙන්නේ. අන්නර කතාකාරාවට උනා වගේ ශබ්ද ගැනීමේ හොරගෙන ගිය දවසේ මෙන්න ඥාති ඥාති වේදනයටපත් වෙච්ච දවසේ උන්න ඇතැයි. සෝතාංගුණාද වගේ ලෝකේ එකම බිම්මඟලකවත් Tamanට නිදහස වසන්ද බැරි තරමට ඒ කායික දුක්ඛන්ත වචින් දුක්ඛන්ත වින් කියලා කිච්චි දවසක. මොන්න තේරෙනවා මේ නතර කරලා ඔබේ කාර්යයක් හදවනවා. ඒකට ආර විකාගෝතුමිත වුණා වගේ විශේෂණයක් සිදු වෙච්ච දවසක තමයි මේ උපේක්ෂා වේදනාවක් හෝ නිරාමස සැප නිරාමස දුක නිරාමස උපේක්ෂාව ගැන අපිට ඇත්තැරේ. මෙතනදී තමයි අපිට ආධ්‍යාත්මයක් මතක් වෙන්නේ ආගමක් මතක් වෙන්නේ සදාචාරයක් මතක් වෙන්නේ සතුරු ආශ්‍රයක් මතක් වෙන්නේ සතුරු ධර්මයක් තේරුම් ගන්න හිතෙන්නේ ඒක නිසා මේ දේ වුණාට පස්සේ නැත්තම් ඒ වගේ දෙයක් ඥාති විශේෂණයක් වස්තු වේදනාවක් තුනොත් මේ වෙලාවකදී අපිට පුළුවන් වෙයිද අවස්ථාවක් තියෙයිද සර්වඥාන්ත ධ්‍යානෝ මේ වැටලා මැරෙන්න නැත්තම් වැටලා ඒ පැත්තට වැටෙන්න ධර්ම ධ්‍යානට හැරෙයිද සංඝයා ධ්‍යානට හැරෙයිද කියන එක පිට වෙනමම ප්‍රශ්න. ඒ නිසා යම් කිසි සත්පුරුෂයේ මේ බව දැනගෙන කල්ැතුව ඒ වගේ යා ඥාති වේතන වස්තු වේතන වෙන්න කලින් ඒ ඥාති සමූහාම අතහැරලා දමල වස්තු සමූහේම අතහැරලා දමල මේ නිර්ආමිත සුඛයක් සඳහා වෙන්ව යනවා ඒක මෙන්නතන් අභිනිෂ්ක්‍මණය කරනවා කිව්වොත් ඒක මහා පොළොව හොල්ලන જાති ආනවල ඉතින් අද අපි මේ රැස්ලා ඉන්නේ එහෙම තිරසක් නිසා අපිට මේ ආමිත සුඛයට සහ ආමිත දුකට ජීවිත කැපකරන ජීවිත නඩත්තු කරන ඒ නිරර්ථක ජීවිත පිළිබඳ වැඩිදුර විස්තර කතාව නතර කරලා අපට පුළුවන් වෙනවා මේ සාමිස සුඛයත් සාමිස දුක්ඛත් සාමිත උපේක්ෂාවත් පිළිබඳව තව මේකට වැඩිය දක්වව. තව මේකට වැඩිය කිසි මාර්ගයෙන් නැත්නම් නිරවුල් මාර්ගයෙන් දුදු මාර්ගයෙන් යන්නේ කොහොමද කියලා අතරම සත්‍යපත්තාන වේදනානුපස්සන සත්‍යපත්තාන භගවතුන් මේ දේශනා කළේ අන්න ඒ වගේ ඇත්තත්තා වූ ඇත්තන්ට පාර පෙන්ලා දෙන්නයි ඉතින් ධර්මයන් ආශ්‍රේයව දේශනාවක් තියෙනවා මධ්‍යම නිකායේ උපන්තණ්ණාසකේ මහා කලාවතුන්ගේ බංග සූත්‍රයේ තියෙන හරියටම මෙන්න මේ කාරණා හය අරගෙන ඒවා තුලින් ඉදන් නිසාය ඉදන් පජහත මෙන්න මේක නිසා මේක අතහරපක් එහෙම නැත්නම් මේකෙන් මේක ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමය බොහෝම කෙටියෙන් කරුවක් තමයි දේශනා කරනවා. ඉන්නාට දේශනා කරනවා ලෝකේ අහලා හෝ අර්ථ ඥානයට අනුමාන ඥානයට වැටහිලා හෝ එවතම් ප්‍රත්‍යක්ෂ කළා වූ හෝ යම් වූ සාමිත නිර්ාමිත සුඛයක් තියෙනවනම් ඒක කියනවා නික්ඛම්මිත සිත සුඛය කියලා කියනවා මේ දුහිතේ නිත්‍යයෙන් මුක්තෝනාට පස්ස ලැබෙන සුඛය කියලා කියනවා ඒක නිත්‍යයන්ට වරක් දෙකක් දැකලා තියෙනවා නිත්‍යෙන්ද කටයුතු කරන නැත්තන්ට ඇහිලා හෝ හිතිලා හෝ එහෙම අර හීනෙන් ගෑවෙච්ච පිළිතුරක් වාගේ මතකයක් තියෙනවා. හොඳ මතකයක්. ආන්නේ වගේ යම් කිසි ආකාරයක නික්කම්ම හිත තෝමනස්සේ කියලා කියන එහෙම නැත්නම් නිරාමිත සුඛය කියන එක යන්තම් හරි වැටෙනවා නම් අන්නේ නිරාමිත සුඛය උත්සන්න වෙච්ච වෙලාවක ප්‍රකට වෙච්ච වෙලාවක අර ආමිත සුඛය මේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපන කරනවා. සමුදරුවන් පැත්තීමෙන්, වස්තු වැඩිවීමෙන්, ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩිවීමෙන් අපේ ජීවිතේ කොච්චර දෝ කාලයක් උත්සාහ කරපු ආනිස සුඛය කියලා එකක් තිබුණා. ඒ ආනිස සුඛයටමයි අපි ඉගෙන ගන්නේ, ආනිස සුඛයටමයි අපි මේ සදාචාර වෙන්නේ ගොඩක් වැඩ නමුත් පෙර පින් ඇති අත්ඳ ආරම්භ කුසල ඇතියත් නිත්‍ය සම්පත්‍ය ඇතියත් ගන්න වරින් වර නිරාමිත සුඛය කියන එක. නෙක්ඛම්ම සුඛය කියන එක. මුදුන්පත් වෙනවා. ආනේ මුදුන්පත් වෙච්ච වෙලාවට මේ බලවත්කම සලකලා මේ මාර්ගයෙන් අර සාමික සුඛය අයින් කරගන්නවා. ඉදන් නිස්සාය ඉදන් පදහත. නිරාමික සුඛය නිසා නිරාමික සුඛය අරමුණු කරගෙන අර සාමික සුඛය අතාරිනවා. ඒක අපි කියනවා අනිෂ්ක්‍රමණය. අධහර දැනීම. ඊගාවට ඒ වාගෙම තව කප්පලයක් තියෙනවා නිරාමික දුක්ඛ සාමික දුක්ඛ කියලා. ඒනම් දුක් කියලා කියන්නේ මහා පැවිදෙච්ච නැති අත්ෝ හරි දැනට භාවනා නොකරපු අත්ෝ හරි ඒක විහාරියක් ඉන්නේ එහෙම ඒ පිළිද ආන්නේ විදිහට හොඳ විද්‍යා කල්පනා කරලා සම්මිය දෘෂ්ටිකව කල්පනා කරලා හොඳේ ධර්මයේ වැටෙන වෙලාවක වුණා ඒ අතන කිව්වොත් පැවිද්ද කියලා කියන්නේ මෙහෙම දෙයක් භාවනාව කියලා කියන්නේ මෙහෙම දෙයක් කියලා ඒත් හිතා ගන්නවා චිත්ත රූපයක් එහෙනම් පැවිදි වුණොත් ඒ කිසිම ආනික දුකක් ඇති වෙන්නේ නැහැ. ඕනම සතුටක් ඔක්කොම ප්‍රශ්නේ නිදහස්. නිසා පැවිදි දුකේ හොඳයි. ඒක නැත්තම් මට භාවනා කරන්න හම්බුනොත් ඔය කියන ප්‍රශ්න ඔක්කොම සම්පූර්ණ වෙනවයි කිය ඒ අත්දැකීම් චිත්‍ර රූපයක්. නමුත් පැවිදි උනාට පස්සේ ඔය කියන ප්‍රේමේ නැහැ. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඔය කියන ප්‍රේමේ නැහැ. ඒ භාවනාව දවසකට පැය ගාණක් කරගෙන යන්න හිතුනොත් දවසවල ගෙදර දොරේ හරි පෑය දෙකක් විතර කරගෙන යන්නේ කොච්චර අපේ ඉඳලා කප කරන්න වෙනවද කොච්චර මේ විදිහට ආමිත සැප එහෙම නැත්නම් තමන්ගේ විනෝදාන්ත රුචිආර්ථිකම් කප කරන්න ඕනේ ඒක බොහොම දුෂ්කර දෙයක් වාස්පත් දැවිදුණ ප්‍රතිනික දුෂ්කර දෙයක් වාස්පත් ඒකකට අපි වෙනවා මේ නිරාමිත දුකක් පැවිදි ඉස්සරලා හිතන්නේ මම පැවිදි වෙච්ච ගමන් මෙන්න මෙච්චර කාලෙක මේ මේ වැඩ කරගන්නවා මෙච්චර කාලෙක මේ මේ වැඩ කරගන්නවා කියලා ලොකු බලාපොරොත්තු ඇති කරගන්නවා. භාවනා කරනකොට අපි හිතනවා මම මෙච්චර කාලෙකින් සෝවාන් වෙනවා මෙච්චර කාලෙකින් රහත් වෙනවා කියලා සැලසුම් හදනවා. නමුත් බහැලා බැලුවට පස්සේ සම්පූර්ණ අලුතෙන් අලුත් ක්‍රමයකට යනවා. එතකොට පහළ වෙනවා ඊරාමිස දුක. ඒකට සාපේක්ෂව සර්වතනක සලකා බලන්න කියලා කියන්නේ අමුදලුවන් දැකීමේදී, වස්තු දෝගේ ඉදීමේදී, හොරොන්ගේ හතුරුන්ගෙන් රජුන්ගෙන් වෙන කරදරවලදී ආනිසේ සම්බන්ධයෙන් මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් ඇති වෙන දුකත් එක්ක සංසන්දනය කරලා බලලා අර දුක මරණ හෝ මරණාන්තික තත්යකට ජීවිතේ පැහැර ගන්න මට්ටමකට වෙන්න පුළුවන්. එවැනි දුකකට වඩා හොඳයි මේ මානසිකව පැවැත්ම සඳහා ගන්නා දුක. එවැනි දුකට වඩා හොඳයි භාවනා ජීවිතයක් දිගට පැවැත්මට ගන්නා දුක කියලා අර ආනික දුක, නිර්ආමික දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. නැත්නම් නිර්ආමික දුක නිසා ආනික දුක බැහැර කරන්නේ. මේසිත දුක කියලා කියනවා මේකට. දුරාසිත වෙන්නා වූ දුක ලෙක්කම්මිත දුකෙන් සැහැර කරන්නේ. ඊගාට උපේක්ෂාවක් කියනවා ඊවල දරවල අමදරවල රැකෙමින් වස්තු භෝග හොයමින් ලාභ සත්කාර ගන්න කරන ජීවිතේ යම් උපේක්ෂාවක් ආවක් කියනවා. දුක දකින්නවා හොඳක් කියන්න බැරි නරකක් කියන්න බැරි. සද්ද අහනවා හොඳක් කියන්න බැරි නරකක් කියන්න බැරි. මේ වගේ ගොඩාක් උපේක්ෂාවල් තියෙනවා. දැන් දරුවෝ නැති කරනකොට දෙමව්පියන් ඉස්සල්ලාම මෛත්‍රී පහළ වෙනවා. ලෙඩ වෙනකොට දරුවන්ට කරදර වෙනකොට දත් වෙනකොට ආඬනකොට උන කරුණාව පහළ වෙනවා. දරුවෝ විභාග සමත් වෙලා ඉතින් තමන් දෘෂ්ටි පරිදි තමන්ගේ සහකාරිය සහකාරය හොයාගෙන ඒගොල්ලෝ අනුව ඒ ප්‍රීති ඉදිරියට මුදිතාව පහළ වෙනවා. අන්තිමට ඒ දරුවෝ තම තමන්ගේ දරුවන් කෙරෙහි තම තමන්ගේ වාක්‍ය හොරින් කෙරෙහි වෙන වෙලා දෙමාපියන්ගේ ඈත් වෙනකොට පස්සේ දෙමාපිය උපේක්ෂා වෙනවා. ඒකට අපි කියනවා දේහිත උපේක්ෂාව. ඒ වගේම තමයි භාවනා කරනකොට මේ භාවනාවේදී සමත භාවනා කරන කෙනාට නම් ප්‍රථම අධ්‍යානෙ, ද්විතිය අධ්‍යානෙ, තෘතිය අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙට යනකොට මේ කලින් තිබුණු ප්‍රීති සුඛ අතහැරිලා උපේක්ෂාවට තමයි. අරූප ධ්‍යාන ඔක්කොම තියෙන උපේක්ෂාව අපිට. ඒ වගේම විපස්සනා භාවනාව කරනකොට අවසාන සංඛාර උපේක්ෂාවට යනකොට ඊට කලින් තිබුණ අර උද්වේග කරවස්තාව ඔක්කොම බලලා බොහෝම දිවියක ලකු ඉඳ පාරිකාරකට ගියා වගේ උපේක්ෂාවට. ඒකද කියනවා මේ සම්පතිත උපේක්ෂා නැත්නම් නිරාමිත උපේක්ෂාව. අර ගිරවල් දරවල් කියන ජීවිත උපේක්ෂාව මේ පැවිදි ජීවිතයේ භවනා ජීවිතයේ ලැබෙන සමත විපස්සනා උපේක්ෂා මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරනවා. පිටති ක්‍රම නැත්නම් සර්වචනාසේ හරියටම ඍදි සරල දැක්වීමක් වෙන්නට ඕන වෙනකොට සාමික සුඛය විරාමිත සුඛේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා සාමිත දුක විරාමිත දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා සාමිත උපේක්ෂාව විරාමිත උපේක්ෂාව වගේ ප්‍රතිස්ථාපනය කරනවා මේ ගාවට මේ සාමිත නිරාමිතව ලබන්නා වූ දුක ඒ භාවනා කරන්න පුරුදු වෙන්න දවසට පැය 8ක් වාඩි වෙන්න පරියන්කේ හරියට එන්නේ නැතුව ධානය ඉන්න රැයට නොකා ඉන්න තනියම ඇඳක ජීවත් වෙන්න උදාහරණ කරනකොට සෑහෙන පෙළගැස්මක් වෙන්න වෙනවා. මේකට අපි නිරාමිත දුක කියලා කියනවා. මේ නිරාමිත දුක ඕනිතික දවසක් යනකොට මේකට පුරුදු වෙලා සමා භාවනා කරන අරමුණේ හොඳට හිත පිටකට වඩා පිටුලි නැතුව, යෝජනා නැතුව, සාද්දෝලින් බාධා නොවි නිසි නින්නේ යා වෙලා, තේ වෙලා කියනකොට නිරාමිතව පවතින හිතක් පාවෙනවා. ඒ අර කලින් කලින් ඒ සඳහා පෙළ ගැහ වෙලාදී ඇති වුණා වූ නිරාමිත දුක මේ නිර්ආන්ත සුඛය හේතු කරගෙන නිස්සය කරගෙන පහන් කරනවා. නිර්ආන්ත සුඛ පහළ වෙච්ච වෙලාවක් අධ්‍යකලා අනේ මේ වගේ නිර්ආන්ත සුඛයක් වෙන්නේ මම මෙච්චර දුක් විඳාට කිසිසේත්ම කමක් නැහැ. ඒ මොකද නිර්ආන්ත සුඛේ මේ තරම වටිනා දෙයක් කියලා. අර නිර්ආන්ත සුඛේ මාර්ග නිර්ආන්ත දුක ප්‍රතිසාප කරනවා. ඒ සුඛේ ඊගාවට උපේක්ෂා මාර්ග ප්‍රතිසාප කරනවා. නිර්ආමිත උපේක්ෂා මාර්ග නිර්ආමිත සුඛේ ප්‍රතිස්ථාපනය ඊගාට ඊලාමිත උපේක්ෂාව තාමත් පවතින්නේ චක්කු විඥාන, දෝත විඥාන, ධාන විඥාන ආදී විඥාන පසුබක්. ඊගාවට ඒකට කියනවා නානත්ත්‍විත උපේක්ෂාව කියලා ඒක ඒකත්ත්‍විත උපේක්ෂා මාර්ගයෙන් එහෙම නැත්නම් අවිඥාන අනින්දේ ප්‍රතිබද්ධ විඥානයේ මාර්ගයෙන් නැත්නම් රූප ධානය, අරූප ධානය වල උපේක්ෂා මාර්ගය ප්‍රතිස්ථාපනය කරපුවාම ඒක තමයි සුත්තම ධන කරවතනක දෙන්නන්නේ අනුශේඛ ලෙස වැඩ කරලා අවසානයේ ඒ මාර්ගඵල දක්වා යන ගමන. ඉතින් මේක හරියට ගණිතමය, බීජගණිතමය සමීකරණ පද්ධතියක් වාගේ බොහෝමත්ම ඍජු සමීකරණ පද්ධතියක් මේක පෙන්වන්නේ. ඒක නිසා ගැඹුරක් වගේ නැත්නම් සංකීර්ණතාවයක් වගේ වැටහෙනවා. නමුත් මේ කියන මේ සංදිස්ථාන 6 7 අපේ භාවනා ජීවිතයේ ලැබෙන අත්දැකීම එක බලනකොට ඒ අපි ගන්න දෙයකට හේතු වෙනත් නම් ටිකක් විතරයි. අපි දන්නා අපි අත්දකින දේවල් වලට දීපු මාත්‍රකා ටිකක් විතරයි. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සෑම ආධ්‍යාත්මික ජීවිතයකම සෑම සාර්ථකත්වයකට හේතු වෙන්නේ නිරාමිත සුඛය. මේක බුදුරජාණන් දෙනකොට අදාහකට. බුදුරජාණන් දෙනෙක් හිතන්නේ මේ සර්වඥාන්සේ මේ දුක්ඛ සත්‍ය ඉදිරිපත් කරවට අදහිදු කරපු කෙනෙක් නිසා සර්වඥාන්සේ සුඛය ඉදිරිපත් කරගෙන ඔය දේශනා කරන දේශනාවක් කියලා හිතා ගන්න අමාරුයි. වාසලාවට කැමති මේ වගේ සම්මස්තකාතා ඥාන සම්මාදිට්ඨියත්තා වූ සාසනවල නැත්නම් කර්ම විපාක කර්මඵලයේ පිළිගන්න සාසනවල හැම වෙලාවෙම දුක්ඛිත භාවය. ඉදිරන් ක්ලාන්ත කිරීම අත්කීමතාන් යෝගයේ යන ගමනකට තමයි භුග දෙනෙදි කැමැත්තක් තියෙන්නේ. ඒක මේ සිල්වන්ත ලෝකේ භාවනා ලෝකේ යටිවරයන්ගේ ලෝකයේ තියෙන එක ආකාරයක්. සත්‍ය තුනතාවය. නමුත් සර්වඥාතිගේ සාසනේ අපි සර්වඥාතිගේ ගුණ නාමයක් ගැන ඉතිපිසෝ භගවා ආදී සඳහන් කරන උන්වහන්සේ කියන සුගත කියලා කියනවා. ඒ සුගත කියන්නේ සඳහන් කරන්නේ උන්වහන්සේ ඒ ගමන සුන්දර ලෙස ගමන් කරා කියලා. මොකද ඒ ගමන ගුරුවරයෙක් නැතුව සමාවිතින් ඒ සත්‍ය අවබෝධය ස්වයංබෝ ඥාණයෙන් පාල කරගන්න කටයුතු කරනකොට සාරාංශයේ කල්පලක්ෂයක් ඒ බෝධි සම්භාර කරනකොට අය අවුරුද්දක් දුස්තරක් ක්‍රියා කරනකොට බොමෙන් මුලදී දත්වාසත්‍ය අවබෝධ කරන හැම තැනකදී මොනවද ඉන්නා වෙලයි ගත කරේ. අඳාලෝදාගෙන මුණ හකුලාගෙන බංකොලොත් වෙලා පසුබැවිලා මිලාන වෙලා. සුතින් මාර හර්වජනාංශයේගේ දුස්තරක් ක්‍රියා මේ චිත්‍රයේ ඒක කවුරු හදපු එකක් වගේ හැබෑව. නමුත් ඒකවත් ලෝකයේ අයිතර සිය කරන්නේ මොකද ඒකවත් නෑ උන්වහන්සේගේ අදිස්ථාන දිඳගත්ත දෝරුවයි. මුත් නෝන තිබුණේ ඒ නිර්ආමිත සුඛේම අවවම්ම දායකවත් මොනම ප්‍රශ්නයක් ආවත් තමයි බෝධිචිත්තේ නම් යට කරගත්තේ. යක්කේලා කිව්වේ නෑ. අක්කන්දෝමයි කිව්වේ නෑ. උන්වහන්සේ එන සෑම දුකක් මම මේ යන්න හදන්නේ නිර්ආමිත සුඛයක්, නිර්ආමිත දුකක්, නිර්ආමිත උපේක්ෂාවක් ඒ මාර්ගය යන ගමනක් කියන්නේ පසුබෑවේ. ඒ නිසා ඕනේ දුක ඕනේ කරදරයක් වෙච්චාම සර්වඥාන්සේ කියනවා මගේ නම ටිකක් මතක් කරගන්න. බයක් ඇතිවීමක් වෙනකොට මොනම දෙයක් ආවත් මගේ නම මතක් කරගන්න. ඒ මොකද උන්වහන්සේ ඒ තරම්ම සුඛේ ඉදිරිපත් කරන ගමන් කරපු සාස්තුන් වහන්සේලා. සර්වඥාන්සේගේ අවසාන ඒ සිතාත් ගෞතම භවයේදී උන්වහන්සේට පෙරගෙන ආපු උපනිෂේ සම්පත්තිය නිසා අත්දවසේදී ඒ රත්නගුලුත් වේලාවදී සුබෝධන රජුන්ට සිද්ධ වුණා මේ නගුලක් අරගෙන ඒ රටේ පැවතිච්ච සම්ප්‍රදාන කුලව පිටට බහැලා රත්නගුලුත්ේ පාවතා. එතකොට උන්වහන්සේට හම්බුණා ඔක්කොගෙම වෙන් වෙච්ච සුළු විවේකයක් ඒ මොකද කිරිමවරු ගියා රජුරෝටි සානවා බලන්න ඒ වෙලාවේදී සමවැදුණා ආනාපාන. එතනදී ඇති වුණා වූ ඒ ප්‍රීති සුඛය ප්‍රමෝදය නිසා උනාසේ අහසේ පා වෙන තරමට අහසේ පලක් පැනගෙන හිටියා කියන තත්ත්වයටපත් වෙනවා. ළමගත හතරේ හේවනල්ල උන්වහන්සේ දිහාටම හැරිලා ඒක ඉලක්ක බවටපත් වුණා කියලා කියනවා. ඉතින් අවුරු වෙහෙලා බලනකොට වැඩේ ටිකක් දුරදිග ගිහිල්ලා සුමාරේ අපේ ඉන්නත් නැහැ. මේ හතර පැත්තට දුවන හේවනල්ල එක පැත්තට හැරලා දුවගෙන ගිහිල්ලා වැඳලා සුද්ධෝදන රජුලා සලකලා සුද්ධෝදන රජු ඇවිල්ලා පළවෙනි දෙවෙනි හැරේට වැන්නේ. නමුත් මේ කුංචි සිද්ධාර්ථ කුමාරයා ලැබුවා වූ ඒ සැපය එදා හිතුවා අකපයි කියලා. මිනිරානික සැපයක් වෙන්නේ. උන්වහන්සේ හිතුව අකුංචි කළ ගවයේ සීව මොකද්ද කුසලය? මොකද්ද මේ සංසාර වටෙන් ගැලවීමේ මාර්ගය කියලා හොයන මං වගේ කෙනෙකුට අර නිරාමික සුඛේ කැපලයි. ඒක ආය අවුරුද්දක් විතරක් ක්‍රියා කරන කාලේ උන්වහන්සේ පස්සේ ප්‍රමාණ විදිහට තමන්ගේ වචනේ ප්‍රකාශ කර මට ආලෝක මාත්‍රයක්වත් ආවේ ඒ මොකද හිත ඒක ප්‍රතික්ෂේප. හිතුවා ඒක ඒ ධර්ම සැපයක් තියෙන ඉරිදාමික සැපය ඒක කැප නැහැ. මම වගේ මේ පුතලේ හොයාගෙන යතිවරයෙකුට යෝගාවතරයෙකුට උපාසකයෙකුට එහෙම නැත්නම් තපතෙකුට කැප. නමුත් ඉච්ඡා කය අවුරුද්දක් දුක් කරක් ක්‍රියා කරලා මොනාන්තේට අවසානයේ ඒ ලෝභයට පොළදී හෙට උදේ පාන්දරටයි බුදු වෙන්නේ කියලා එදා රෑ කල්පනා වුණා මම ගන්න තියෙන හැම උපක්‍රමයක්ම කළා. නමුත් කිසිවක් අඩු ගන්න එක දසනකින් නිවනට ලං වෙච්ච බවක් තියෙනවා. ඉතින් කුත්ත. ඒක සම්පූර්ණ ලෑස්ති. මොකද කාරණා? හොඳට කල්පනා කරලා බලනකොට මතක් වුණා මේ කයට දුක් වීමම තමයි මම මේ ඉතර කරගෙන ගියේ. ඒ නිසා මම නිරාමිතව ලැබුණා වූ මේ නිරාමිත සුඛය මම නැවතත් මෙහෙම කරගත්තොත් මම නැවතත් ඒකට හිත දැම්මොත් මගේ මේ හිතට ලොකු ප්‍රබෝධයක් ලොකු ඉදිරි ගමනක් ඉදිරියේදී ඒක නිකන් අහම්බෙට වාගේ අර සිද්ධාර්ථ සාධකයා කමට අහන් ගත්ත සිද්ධාර්ථ කුමාරයාගේ ආනෙද වැඩි හරිද එසා භාවනා කරන හොඳ දෙනෙකුට විශේෂයෙන්ම මේක මතක තියාගන්න විපස්සනා භාවනා කරන්නේ නැත්නම් අන්තෝසෙන් ජීවත් වෙනවා භාවනා ජීවිතේ තාමත් සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි භාවනාදී හම්බෙන තාමත් පුංචි ජයග්‍රහණයක් උනත් ශක්තිතර දෙකක් මේ කලකන්ත. අවබෝධ කරගන්න. ඒකට සමය යොදලා ඒක ප්‍රමෝදයෙන් ගන්නේ නැත්නම් අර සිතාර්ථකාත වේදේක තමයි. ඉතින් මිනිස්සුන්ට මේ ධර්මයේ කාලේ දරන්න බැරි තරම් ඒක විස්තර වටක් පිළිගන්න කියන්නේ. ඒ මොකද ඒ අර නිරාමික සුඛයට ප්‍රතික්ෂේප කරන දක්වන්නේ. ඒ නිසා පරිසමාසයේ පරිවිතාඥාන් පස්සේ පස්සේ උනාසේ කාන්ත කාර්යයක් කරා මේ දීපේ දෙවියන් සහිත මරේ සහිත බඹුන් සහිත සමන ධාතනය සහිත මේ ලෝකේ යම් තා වේදනා කරන්න පුළුවන් අහන්න පුළුවන් දකින්න පුළුවන් විඳින්න පුළුවන් දේවල් කියලා නම් මම මේ තේරෙන්නේ නැහැ පරිණතතාවය ලබා ගන්න අමාරුයි ඒ දෙකම නේද? ඒ දෙකම අතර බලන වෙලාවේදී අපි විශේෂයෙන් පුද්ගලයේ මානසිකත්වය ගත්තොත් එක හිතක් එක පැත්තක් හඳුනි. සමහරු පිටරට අන්ධකාර භාවය තුන සමහරු පිටට අන්ධකාර භාවය තුන. අවදා හෝ මේ දෙක සම වෙනකන් අර දායක ආධ්‍යාත්මික සමලක් සිදුවේ. එක්ක තමයි කරකයි. ඉතින් තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ එක්කනවා සුඛං වේදනා සුඛං වේදනා සුඛං වේදනා වේදනාවේදී පජානාති. ඒක වේදනාවක් ඇති වෙනවා නම් ඒක මනින් දෙපා ඒක තෝරන්න දෙපා මම සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා දැනගන්න. ඒක වඩා ගන්න යන්න එපා වඩා ගන්න යන්න එපා ලං කර ගන්න යන්න එපා. ඒ අය ඔක්කොම දුක් මේ දුක් වේදනා. දුක් වේදනා වේදනාවේදී පජානාති. දුක් වේදනාවක් යම් හේතුකත්වයෙන් හටගත්තා නම් ඒක ආයතන කරන තියෙන දුක් දුක් වේදනාවක් බව දැනගන්න. ඒක මුළු වෙලාව නැගිටින්න නැත්නම් කියන හැඟීමෙන් ප්‍රතික්‍රියට කරන හැඟීම කරන්නේ කියන්නේ කවදාකවත් මේ වේදනින් පසනාව වෙන්නේ නැහැ. ඒ ආදී උපේක්ෂා වේදනාවක් ආවම ඒ දැනගන්න නෑ. ඒක වේදනාව වැඩිම කරගන්න දුක් වෙනවා. අඩු කරන්න උපේක්ෂා වේදනාව මොන මොහොතේ තේරුමක් තේරුමක් නැත්නම් මොකද ඒ කාන්තේ කෙනෙකුගේ චිත්ත පරම්පරාව දැක්ක චිත්ත සංකාරය දැක්ක ඒක සහජ වෙනවා. එක්ක සුඛ වෙන එකක් එක්ක දුක වෙන එකක්. ඒක හරවත් යනවාසේ පළවෙනි ධර්ම දේශනාවේදී මතක් කරලා තියෙන්නේ මේ අන්ත දෙක නම් අතාරිය නැත්නම් මධ්‍යම ප්‍රතිපදා කියන්නේ. උපගාමක කල්ලාගේ වේදේ අධිගතියක් වෙන ජීවිතේ පුරාම එහෙම නැත්නම් අත්දිනමතාන් වේදේ අධිගතියක් වෙනවා. මේ දෙකම හොඳක් නැහැ දෙකම නරකක් නැහැ අවශ්‍යලා තියෙන මට දැන් ඉන්නේ මම දැන් තියෙන්නේ මට දැන් පත් වෙලා තියෙන්නේ මෙන්න මේකතාවයේ දැනගන්න. ඒ දැනගන්න වෙලාවේදී මේ කිසි අනිත්‍ය අර කලින් විවිධ ගණිතන සමීකරණ වලදී ඒක අනිත්‍යමය කරනවා කියන්නේ යන්න වෙලාවක යෝගාවට. මොන්දි තේරෙන අනිත්‍යතර අතෘප්තිතර විරහතර දුකකින් වෙලාවේදී මම දැන් දුකක ඉන්නවා කියලා දැනගත්තොත් ඒ දැනගෙන ඉන්න කෙනා. දුක කපිටා දුක තේරෙන කෙනෙක් දුක පවන පිළි. නමුත් එහෙම පවන පිළි දෙකක මම යෙදී තෝරන්නේ. මම දැනගන්නවා ඒක පිළිමාකාරකයක්. මේකයි කියන්නේ දුක්ඛ සත්‍ය පරිවර්තනාවේ වෙන විශේෂණ පදයක් දාලා තියෙනවා ආර්ය උත්තර දුක්ඛ සත්‍ය. ආර්ය භාවයටපත් වෙන්නේ ඒ උත්තර භාවයටපත් වෙන දුක්ඛ සත්‍ය හා අපි දැනගත යුතුයි. මේක පිට මේක පිට අනිත්‍යය. ඒ නිසා යෝගාවතර ජීවිතයේදී හුඟක් වෙලාවට මතක් වෙන කමකාර සිද්ධ කරනකොට මොනවාගේ භාවනාව හොඳම නේද? හොඳ තේරුම් මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච ගැන කතා කරන්නේ කොහොමද භාවනා කළේ කොහොමද අරගෙන ඉදිරිපත් වෙන්නේ ඒක මොනවද යටවෙන්නේ? අමුදාන යෝගාවචර සම්මිල දවස් 10ක් අපිට අනුරුද්ධ කරන්න උනේ මේ අදහස යෝගාවචරයට ඒකයි. මුලදාම පටන් අරගන්නේ අතන වර්ධිනවා මෙතන වර්ධිනවා බඩ විදිනවා ගොඩ රසක් නෑ ඔක්කොම අර නොකීතු ඔක්කොම ඒ සංගල් ටික පාරට දාලා දාලා ඊට පස්සේ තමයි ඒ කාර්යය යන්නේ. ඒ කාර්යයන් මහන්සියට හැදිලේ මතක් කරනවා සායනා කම තමයි සිද්ධ කරන්නේ ඒකේ මහන්සියාවේ පහුගියලා දෙකේ දවසේ හින්දෙල භාවනා කරන දෙකේම හරියට තමයි විස්තර කරන්නේ. ඒකට හරියටම කියන්න පුළුවන් හිත කියන්නේ. ඒකෙන් මේ කතා කරන්නේ අපි සාමිච්චිකයක් ගැන ඒ සාමික දුකේ තේරුම් අරගන්න තමයි ඒ කාන්තෙන් තන්නේ සාපදේ වේදනා පිළිබඳ පිළිසික් සත්‍යයක් තියෙනවා. ඒ මොන්නේ මේක කියන්නේ ඒ කියන්නේ වේදනා මේ කාන්තේ දෙයක් නෙවෙයි විදිහට බෑ කියලා අපි හිතමු කවුරුහරි මේ ස්ථාප කරන මේ කාලේ නිවන් දකින්න බෑ නිවන් ධාතුන් ලබන්න බෑ ඒ කාලේ භාවනා කළ වැඩක් නැහැද ඒ මොන්නේ කියන්නේ හොඳයි හොඳයි කියලා විදිහේ වෙලාවේ සැප විදිහ විතරයි. ඒ අනාර්ථේ අනේ සූරියක් නැතුව ඉදින්ද බැරි කටේක දෙලොක් අත හිර වෙලා මේ අනුන් කරන වාල හිමිට ඇවිදින්නයි. ඒ රංගකාන කරනකොට කියන්නේ. නම් නැතිව අපි නේද අහසක් තියෙනවා. අපි දෘෂ්ටි වශයෙන් පිළිගන්නවනේ මේ ජීවිතයේ දිවියේ ඉනි මෙතන සාමිකකයක් තියෙනවා. ඒකල ප්‍රතිපදාවක් තියෙන සීල ප්‍රතිපදා සමාධි ප්‍රතිපදා ප්‍රත්‍යක්ෂ ප්‍රතිපදා මම මේක ගත කරන්නේ කියනකොට ඒක නේද අස්සාවේ පාඩක කියලා කල්පනා කරගෙන හිතුවොත් ඒක හේතක් වෙනවා. ඉතින් යෝගාවචර තවන්න ලොකමත්තමක් වෙනවා. පරිවර්තනයේ පරිණිමිත හේතු ආරම්භ කරා. යෝගාවචර කියන්නේ සක්කෝ උපසන්නාම කියලා. අපිට අධිගාමී බලකට හෝ දෙකට හෝ මේ නිවිය ආකාරින් පුළුවන් නේසන් සාමනීය වශයෙන් හෝ පුළුවන් නම් ආර්ථවන්ත දවසෙන් පුළුවන් නම් ඉන්දන හෝ බලන සුන්දරම පිටියට කරා. ඉතින් ඉන්නේ මේ මේ අපි සාකච්ඡා කරනකොට යටින් හොඳම දෙයක් තමයි මුලින්ම නිරාමිත දෙයක් අවමදාකවත් දොරවත් කරන්නේ නෑ ආනිත් ධාතයකට දීප කරන්නේ ආනිත් ධාතය සාපය අන්ධ කරනවා අසත්‍ය කරනවා මෝහදායි ඒ නිසා අපි යම් වෙලාවක මේ අපේ මේ ගත කරන පිළිස්සක් කරන ජීවිතේ අපි කරනවා නම් කල්පිරනවා නම් ඒ කාන්තේ පිටපතම කතාවේ ආනන්ද සැපයක්. ඒක අපි මේ සමාධි ධර්මය කරන්න හදනවත් අනුන් මනින්ද කරන වැඩක් අපේ තමන් වෙන බලනවා. තමන් වෙන බලනකොට පස්චාත්තාපයක් ආවනම් මේ විඥානික වැඩ පිළිබඳව පිළිබඳව අපි කියන කාරණා කලකිරුණා කියන කලකිරෙන වෙන සාමික වැඩක්. ඒ නිසා මේ සාමිකතාවය තමයි කෙලෙස්. ඒක ඒ කෙලෙස් වල ගැටේ මොකද? ඒ සාපයට ගැටෙනවා නම් තව තව ඒක බදාගන්න. තව තව අල්ලගන්න. ඒක සඳහාම නැති කරගන්න. නැති කරගන්න මතරත් ඒක අපේ ලැබීම සඳහා ඉතින් දිගට දිගට දිගට අපේ හිත මෙහෙය. ඒකට මත්තනකට යන කන්නේ මේක මානවයිකව සම්බන්ධව හැබැයි. මේ කයිතිවාදිකම් ලැබීමට මානවයාට අසතියාලා අයිතිවාදිකව කියනවා. නමුත් මේ සාහිත හිතේ අන්ධකාරන භාවය කියලා කියන්නේ ඒකත් මෙතනින් ඇතිවිලා අනන්ත සමන්තලක ලෝකාවදාක සාධාරණ දෙයක්. කොච්චරවත් හිතන්නේ තව ටිකක් තියෙනවා. තව ටිකක් තියෙනවා. ඊට ආවම මතකයි. දැන් තව ටිකක් ඉඳලා තියෙනවා. එන්න උනත කරන යනකොට කොතනද තමයි සීමාව කොතනද ධාර්මිකත්වයේ කොච්චර සාධාරණද කියන අමතක වෙලා සාධාරණ දෙන්න තියෙන සංය ධාර්මික ඉන පඤ්ඤා ඒක ඒ සංය ජීවිත ගමන්නේ ඒකත් ඒකවල දිතේ මොකද අයින් විස්තර කරන්න සිද්ධ වෙනවා අතනින් විස්තර කරන්න සිද්ධ වෙනවා අපාගාමී ගත කරනවා මරණාන්තික දුකට හේතුපත් වෙනවා මරණ දුකට හේතුපත් මෙන්න මේ කාමික විකටකයි ලෝකයක් අඳුරන්නේ. ඒක පිළිබඳව මතක් කරනකොට ලෝකයක් කැමති. ඒකද ඒක හිතනවා දෙකට ඒගොල්ලන්ගේ කරගෙන යන මේ සාධාරණ ජීවිතය යම් කිසි විදිහකට මේ ආගමික පැත්තෙන් බලලා පහත වෙනවා. මේ නිසා වෙන්නේ හරියට සංවාදයේ පළවෙනි දෙවියන්ට ගමන්න ඉවරක් අත්තර තිබ්බේ කොහොමනම් මේ අන්ධ ලෝක ලෝකේ ධර්මයක් කියලා. එහෙම නමුත් අද කාලේ විද්‍යාගමේ මේ සමාජක ගතියක් ආර්ථික ප්‍රතිවස්කරණයක් නිර්වාදන කතා කරනකොට විද්‍යාඥයන් වහන්සේ සාපේක්ෂ විදිහට කරනවා. ලෝක වර්ධන ව්‍යාපාර. හරියට දේශනාවල දෙන පුළුවන් තරම් ලෝක වර්ධන ව්‍යාපාර වෙනවා. මේකෙන් බලනකොට හරියට නේදගේ සාපනය ඉන්නේ දසුව කරන සාපනය. මේ පිළිවෙලේ සේවාවක් බවට පත් කරනවා. ඕනකට පොත්තරේ පාසනේ කියන නමුත් ඒකේ සංයතනාවේ දෙන්නාගෙන අර්ථය උන්වහන්සේ ලෙඩ සිය කරන්නේ මොකටද මස්කට ලෙඩ නොවන විදිහේ ශරීරයක් ඒක අදිට සාසනයක් ප්‍රතිසත්ත්ව කටගන්න ඕන වෙන තැනකට ගියාම ලෙඩ නොවේ ඒකට ලෙඩ වෙන වෙන කෙනාට ලෝක ලෙඩ සිදුවීමක් නැහැ සාමිකකෝකේ ඉදිරිපත් කරගෙන ධර්මයක් අත්ද සාමිකකෝකේ ඉදිරිපත් කරගෙන යම් ප්‍රතිපත්තියක් යම් සංකල්පයක් විදිහට ගියොත් ඊයේ සමිතියෙන් කරන බුද්ධ හදන්නේ කියන හරියක් කියන්නේ මේ සියද වෙලාවක්. නියමිත ගතය විපස්සනාව තරංගික සුඛතාවක් ඉදිරිපත් කරන හැම එකකම උත්සාහ කරන්නේ ඒ දෙවිලට මුදු නොවන ශාරීරික ආධ්‍යාත්මික ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ගැඹුරක් නම් ඉන්ටර්නෙට් එකට ගියද. අනේ ආනිවිස්සකෙන් ඒ තරම්ම දුන්නා. නමුත් අපි යෝගාවචර දෙකක් වශයෙන් මේ සත්‍යය සම්පූර්ණයි. අනිත්‍ය කරන බලන්නේ අපි විතරම අයිති වාස්තමක පිටිගතේ බඳෝනේ නිරාමික සිටේ. අපි ඒකයි අපේ මේ මින්ත මූලාගෙන ඉන්නේ ඒකයි කියලා කරගෙන ඉන්නේ ඒකයි ඉතිරියක් කරගෙන දෙවියන්ගෙන ඉන්නේ අපි නිරාමික සිටේ අපේ මේ නගිරිකතේ. ඊළඟ පිළිවෙලේ යක්ති කොතනක හෝ අපේ හිතේ සංකේතයක් පිළිබඳව යන්නේ යටි හෝ ආතාවක් තියෙනවා නම් ඒක තරහව තියෙන නිරාමික සිටේ තියෙන තියෙන ජීවන රටාවට ලොකු පිළිලක්. ඉන්පස්සේ විදාවේ විදිතේන අදහස් කරපොත් දෙකහල රාග රිදී සමසන් දෙකේ ඒ හැටියට පහළ වුණොත් අවදාකත් කරගන්නට හිතට දෙස්ති ගන්න තරහ වෙන්න පරිවර්තනවාදී රසක කාම දේශනා කරන්නේ විදාන සංවාදුක්ඛං වේදනං නිදාන සංදේශං වේදනා පිටදායි විදාන දුක සාම දුක ඇති වෙනවනම් ඒක ඒකේ දැනගන්න එක විතරයි එතනදී සිද්ධ වෙන කාර්ය විදියට මේ සංසාර වත්තිලා පුරා පැතිරිච්ච මේ මෝඩකම මේ පතවලට ආගන්න ගතිය අර සත්‍ය පිටේ මාර්ගයෙන් කිච්චක්කම් අපයි. එන විදිහට කියනවා අපි හුස්මත් අතට ගන්න වෙලාවේදී එන්නේ උදරයේ පිළිම හුස්මක් ගන්න වෙලාවේදී මේ හුස්ම ඇතුල් වෙනවා කියලා ඒ පිළිබඳ එළඹ සිටි කීයේ කියනවා ඉන්දන වෙලාවේදී මේ පින්දීම කියන එකට හොඳට පිට එළඹලා තියෙනවා නම් මේ කාන්තේ එවැනි සතිමත් හිතකට ඇති වෙනා වූ අවබෝධය මොනම ආකාරයක් කාලයක් ඇත්තේ මොනම ආකාරයකවත් ඒකක් ඇත්තේ මොනම ආකාරයකවත් ලෝක අලකලකල භාවයක් අන්න භාවය අත්‍යත්‍ය කරන භාවයක් මෝහයක් නැහැ දෙන්නේ ගන්න හුස්මක් ඇතුලේ මේ පිළිමක් තිබෙනවා මේ වෙලාවේදී ඇති වෙනා වූ ඒ නිරාමිත පිටය ඒකම සාධාරණ දෙන්නේ කියන්නේ මොදල් වශයෙන් ඒ සිත්පත් පිළ නිවන් ලැබුවා කියලා මේක කියන්නේ සුබකතා ධාරාව අර වගේ තමයි සමාජික වශයෙන් දෙලෙලා ඒ කියන්නේ ඥාති වේදන වස්තු වේදන වෙලා අන්තිමට සමන් කල්විලා ඇඳුම් නැති මේ කාර්ය කාන්තාව ඒ නගරයේ මිනිසුන්ගේ ඉදිරියට ලක්කලා අපිට තේරෙන්නේ විකස් ඒක හදාන්න බැරි තරමට දෙලෙලා කියලා. නැත්නම් හිත ඒක නිවියේ ආත්මයක් නේ ආත්මය නැති කරගෙන ඉන්නේ. ඒතරේ මේ සත්‍යයක් දක්වලා හරියට යනවා කියලා දැනගන්න දෙන්නේ. මේ අම්මන්ට හිතේ අත්ත වශයෙන් ඒක ඇදෙන්නේ. අදේ ගිලව මහා මේ වගේ බණ කියාගෙන ඉඳන්ද ඉස්රායල ගන්න වැඩිලා හරියට යනකොට කිව්වේ මොකද්ද මේ මේ ඉලක්ක හරියට යනකොට අපිට බලතියි නැගින්නේ කිවිලා ඒක ස්වාමීන් වහන්සේලාට කාර්ය දෙන්න මෙතන ධම්මයි නලින්දා මල්ලස්සන් පිටිලා විරල් දරේ ගහගෙන ගියාට හඳුන්වන්නේ හිටියට හිතේ දිහිම අදියක් වෙනවා වහාම නැතිකෝ. මේ ලෝකතාවක තේරෙනවා ගලතෙන්නේ නැහැ තමයි නිරුවක් කරන්නේ. ඒක තමයි ළඟ ඉන්න කෙනෙකුට තමන් යුතු කාලෙ දෙන්න ඉඳලා ඒ ධාත විනිගහගෙන ඒ ධර්මයෙන් නැද්ද ඒ දේශේවා. එහෙමනම් අපිට සාමාන්‍ය පිටු පීඩාවක් වෙන වෙලාවක පරිදිමා පරිදිමා කියලා හිතන වෙලාවක අපිට ඒ බව දැනගන්න පුළුවන් කතිය සදාචාරය වෙන සම්බන්ධය. සංකල්පය. මේකට කියන සදාංග වේදිකය. ඒ අද්භූතයේ මේ භාවනා කරන කෙනෙක්ට අදහස් නැති, දැක්කේ නැති, වදාගත්ත නැති දෙයක් නෙවෙයි. නමුත් ඒක ඉස්සර කිස්සක් වෙනවත්, පස්සේ කිස්සක් වෙනවත් බුද්ධ පිළිතුරු නෙවෙයි රට වෙලා තියෙන කෙල සිත්තුලින් නිසා ඒ හකට වැටෙනවා. මේක අදහයි. ඊළඟට කියන්නේ වරින් වර කලින්ට වැටෙනා වූ සතිය යනකොට යන බව දැනගන්නවා. අසකතාපනේ වතාපන බව දැනගන්නකටි ඥාන ගන්නකොට දැනගන්න බව දැනගන්නකටි ඒ ඒ වේදනා සංකල්ප වල ඇති කරගන්නා වූ මේ සතිය තමයි සිත්ක ඔය දෙකක් නෙවෙයි කරන්න පුළුවන් තුනක් නෙවෙයි කරන්න පුළුවන් ඉක්මනට එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් කරන්න පුළුවන් හතරක් කරන්න පුළුවන් ආන් අර මේ තලංග නීතිය දැන් අල්ලන්න පුළුවන් ගන්න බල ගන්න පුළුවන් ගන්න ඒක ආගන්න පුළුවන් ගන්න පුළුවන් ඒක භාවනාවේ විතරේ එකද කියනවා අර මූල කර්ම සංගහිත වෙලා ඒක මොනවා කරන්නේ අපි මේ ආවා ඉතින් මොනන්දේ සද්ද වලින් දේ වේදනාවක් කියලා දෙන්නේ ඒ අරමුණ හිත පවත්න්නේ. ඒ පවත්නකොට පවත්නකොට මේ පුදුමාකාර සංහිඳියාවක් පුදුමාකාර දැන්පත් ඉඩක් තිබේ. ඒක නෙමෙයි මේ විදිහේ නිරාමික සත. ඉතින් ඒ නිරාමික සත ලොකක තම මේ විරාමද භාවනා කර තම අහතේ යන්න බැරි වෙන අනුන්ගේ හිත බලා ගන්න බැරි වෙන නිරුක්පත්ය බලා ගන්න බැරි වෙනවා කියන මේ ලාමක දේවල් හේවනවා නම් ඒ කාන්තේ මෙතන තියෙන්නේ වටිනා කලින් දේ කලකින් දේ කලකින් පස්සේ කරන්නේ නැහැ. මෙන්න මේවාතර ජීවිතය සංවර්ධකතල අනිපාදය. තව කොටා විශේෂකලෙන් දෙකියා. ඉදාමක අපේ කටයුතු කරනකොට යන්න නරකයි ආන්තරන්නේ. ඒක තමයි කප්පේ කියලා. ඒක අනිත් පැත්තට ගිහින් ගන්න ප්‍රධාන දේ නිරාමිෂ අපි මේ නිරාමිෂ භාවයේ සම්පූර්ණ කෙරේ. සමාජික අංගවල තෝපිය වේවා අර මේක හිත පවත් ගන්න පුළුවන් ගැතිය ඒක විනාඩි 5 10 වෙන පුළුවන් ගැතිය එනත යනකොට එනකොට කටේ තියෙන පුළුවන් ගැතිය සාහය දැක්කල කලකට ඒ හලකනවා නම් කලකනවා නම් තමයිට ඒකට අද්දැයියක් ඒකට හිරුවක් වෙනවා නම් ඒක සංඥා වශයෙන් චිත්ත වශයෙන් දිට්ඨි වශයෙන් අපේ භෞතික දෘෂ්ටියේ සත්‍යතාවන් හිමිනු කවදාකවත් නෑරදී ප්‍රතිපදා මාර්ගයේ සිද්ධ වෙනවා ඉන්දියාවේ යනකොට මේ නිරාමිසෙදි යනවා. සෙත්තර දේව. අපේ පිටිකේ අරගෙන බලුවොත් පිටිකේ සූත්‍ර වශයෙන් සඳහන් වෙන කොට සාමතර ගාන. ඊට වැඩි ආන. ඉස්සරලා මිනිතුනේ ඉස්සරක පුද්ගලයාට ඒ ඒ ජීවිතයේදී ඇති වුණා වූ නිරාමිසෙදි එනකොට කර්මතනෝට අස්තපාලී ආවා. ඒ වෙනවා ඒක වෙන බලයි නමුත් ඒකට මෙහෙම කරා. ඒක දෙන්නේ හේතුවක් බාටපත් වෙනවා. ඒ තරම් මේ සාරවත් උපදෙස් වල තියෙන යටිනේට සාධාරණයි යටිනේට නැගිටින්න තහුලියක්. මේකද අපේ තේරවාද බුද්ධහමගේ ප්‍රධානම සාක්ෂි වශයෙන් සපයන්නේ මහාතිර තෙරුන් වහන්සේගේ කතාව. ඒක සාරවත් වහන්සේගේ කාලෙත් නේ. ඒක පස්සේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ මහාතිර තෙරුන් වහන්සේ කියන උන්වහන්සේ ඒ කාලේ තියෙන පොත්පත් වල හැටියට හොඳ දැනුමක් ඇතුව දවසකට සංති 1000ක් 1000කට පරිගණනය කරන්නේ පිළිගොඩ දෙන දැන් කාලේ හැටියට කියනවා නම් මේ මහා කාර්යය. ඉතින් නමුත් ඒ දවසක නිගමන ඉදන් වෙන බක්සයි ඒ නිසා මොනවද කිව්වේ කියලා අධිකම ලාභියක්. ඒකත් ඒ වගේ අධිකම ලාභී සිද්ධේ විරාමික සිටේ මාර්ගඵල සමාපත්තිය ගමනදී ඒකේ කල්පනා කරලා බලුවා මේ මේ බුදුසාවන් පිළිබඳව වෙනවද සාක්ෂාත් කරගත ධර්මයේ අද මට ලැබිච්ච නිසා මගේ කෙලස් වායු නූල සමාධි විලාමී සත්‍යයක් තියෙනවා එන ලෝකයේ අර නිදිරි ගෞරවය එහෙම තමයි විදර්ශනා පාරදෙල පිළිබඳව ඒක සමාලෝචන කරන විදිහට නවසිත බඳිනවල දෙන්න බැරිදියා රාජ්‍යකත තමන්ගේ ප්‍රකටක දෙන්න බැරිදියා තමයි හරියට කියන්නේ ඒක අපිට මේ ආදරයෙන් සම් දෙන්නවා මේ අපේ ගුරු කරපිට සෙක්ටර් වස්තුවද කියලා කල්පනා කරගෙන ඉන්න බැරි ගුරු කරගෙන දෙන බලකට මොන විදිහේ සාමරෝහත් ළමයි. ඒ නිමකට මේ මොකද කියලා කල්පනා කරලා හිතුවා මේ දැන් මේ බස් වෙනාට තාම සමන්වියදී කරගන්න ඊට පස්සේ කරුණාවේ මේ කුඩා බස්ෙන්ට සතුටින්ම කලියට කරගෙන ගිහිල්ලා වන්දනා කරලා කුඩේ විදහාට ගියෝ හරි ඉවරයි යන්න වැඩ කියලා. ඊට පස්සේ මම කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතිව බහලා කරලා සාකච්ඡා කරා. මේ කරන්න වෙනවා නේද? ඉතින් මම සදාත් කියලා හුවා අහවල් වෙලා අහවල අන්තිම අහවල් අඳුන් නැගිටලා කටහොද ගන්න දෙකට ඒත් ඒත් එක නේද කොම්මන්ට් ආසිය ඒ නැත්නම් මේ බිල්ල පාත් කරලා ඉන්න පාත්‍රය හොදලා ඒත් ඒකම පිළිවෙල කරන ප්‍රශ්න ඊට පස්සේ අහුව ඔබ වහන්සේ මෙච්චර මහා කාර්යයකට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ ඒකවල තමයි ආධාරවල පිළිතුරු අත්දැකීම බලන්න ගියා මම මේ අනේක කම්බිරේ නැහිසත්තා මට කියලා කොහොමදක්වත් වෙලාවක් නැතිව කල්පනා කරා මේ මිනිස්සු අමෝ කියාගේ කතාවේදී මෙච්චර දුර ඉඳලා ආවේ මට වන්දනා කළා සම්පතන් යන්නේ මට මේ කියලා යනවා. මම මේ වැඩේ කරන්නේ කවදද ගන්නේ. එක්කෝම නැවිල ගිරෝනෙ ගිරෝදා කියලා තාගේ ලෝක දෙල කටයුතු කරනවා. එනිත් මට කියලා වෙලාවක් නැහැ ඒක කල්පනා කරනවා. පහු වෙන උදේ කාන්ද විදිය ගහන්නත් ගන්න. එතන සිත් එකක් කියන්නේ අර මේ දැන් බොහෝ නැහැට කරන. ගමනක් අවසාන අරගෙන හිතාන් හිතනවා නේද මම ඒක පිටිට ගන්නවා. දැන් මේ වෙන අවස්ථාව වෙනකොට මම වැඩ ඉවර කරගෙන ඉන්නවා. සමාධියත් බොහොම ලොකම කරදරවල ගියා. නෑනලා එතන ඉන්න මම කාර්යයක් කරගන්න තමයි ගන්න වාහන ගන්න බාහම ගන්න කරගත්ත අනේ කිසිම දෙයක් නෑ. ඉදිරියට කල්පනා කරලා තමයි මම මේ වස්තාලේ මේ ඉන්නේ ඉඳගෙන සිමුදාත කරන කාටවත් කියන්නේ විදෝ භාවනා කරනදී ඒ මුළු වස්තාලේ ගියා මොනම දෙයක් දෙයක්. වස්තාලේ වල කල්පනා කරන මේ කිච්චේ අර හිතලා මහා බලාගෙන ඉඳලා මම පොඩ්ඩක් නමුත් මට එහෙම දෙයක් කරගන්න නැතුව බොහෝම සංඝාත්මක ඊට පස්සේ ගිය සමාජය මම කරන්නේ හොඳ වැඩක් තවත් අවුරුද්දක් තිබුණා. තවත් අවුරුද්දක් තිබුණා. අවුරුදු 32ක් තිබුණා. ඉතින් ගිහින් ගියා. අපි මේකට හරිය කනවා. ඒක තමයි කියන්නේ ලොක්කම පිට බොනවාට නැත්නම් මොදාන්ත දෙකේ අපේ ආපේ ළඟ ඉඳගෙන ඉඳ තේම අඳන්නවා. සාහනෙකට පස්සේ විද්ධහගෙන කියලා මම මගේ වලට දැක්කට පස්සේ මම ඉතල පසුදාන මම හවදද මේ ජීවිතේ පුළුවන් වේද මට මම පවාරණය පවාරණය පුළුවන් වේද මාර්ගඵලයක් ලබා ගන්න කියලා හොඳ තේරුම් අන්නකොට අහින ළඟ ඉඳගෙන තවත් මිනිස්සු කඳ එහෙනම් කවුද මේ කලේ අඳන්නේ කන්නකොට මේ කවුද කියලා මම දුරතාවය ඒක ඉන්නකට බලන්න මාත්‍රේ අඳලවත් මාර්ගඵලයක් දැක්ක බලන්න බලන්න ඒ කියන්නේ මේ මාර්ගඵල ගන්න මාත්‍රේ අඳනම මාර්ගඵලයක් අපිට ලැබෙන්නේ පිටපස්සේ නයිගෙන කල්පනා කරනවා මේ මෙතනස්සේ බලවන්නට ඉතිරි කරන්නේ හිතේ නැතුව නම් හිතෙන් තරම් ලේසි කරක් නෙවෙයි නේම ඔක්කොම පිටහාව වෙනකෝ හිත හිත අර මුත්මන දෙක නැත්නම් අදක්ෂයනේ නිරාමිත දෙක යටපත් කරගෙන ඒක හිතට අතගෙන වැඩ කළා කිසි එකක් අවුරුදු ගියාට පස්සේ ඉන්නවා කියලා නමුත් දෙවියන් හිතන්නේ කවුරුවක්වත් ඉන්නවා කියලා ඔයගේ පැත්තකටපත් නෙවෙයි. මොනවා කෙනෙකුද කල්පනා වෙනවා එක්ක හදිගත්තාන රූපේ අවසාන තීරණ ඉදිරියම දවස් හතෙන් දහස් වෙන. එතන දවස් තුනක් වදිනම අවුරුදු හතෙන් දහස් වෙන. මේ විදිහේ කල්පනාවක් තියෙනවා නේද? මේක පැත්තකට දැක්කට පස්සේ අර ගොඩේ ඉගෙන කරලා තියෙන විතරක් නම. අනිවාර්යයෙන්ම තියෙනවා නැත්නම් හිත දෙමනක්. එතකොට හිතන්නේ මොකද? ඒක හිතන්නේ නෙවෙයි කොහොමද හරි මේ ධර්මය වැරදි. මේ ධර්මය වැරදි. මේ ආහාර වැරදි. මේ උත්තේ වැරදි. මේ ස්ථාන ප්‍රතිපත්ති වැරදි. ඒ වගේම අර ආනකට සිඳන ගන්නවා. අපේ මේ ආධ්‍යාත්මික ජීවිතේ යම් තැනකට යනවා නම් ඒක අනිවාර්යෙන්ම අපිට තියාගෙන යන ඒක ඒ ලෙසින් නිදාන්ත දෙක වෙන්නේ නැයි. මොනවා නිදිද නිසාමයි යම් කිසි කෙනෙක් ඊළඟ දෙක හොඳට ඒක සුවසේ සතුටින් මූලිකව කටයුතු කරනවා නම් ඒ විදිහට හරියට වෙන්න පුළුවන් ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නයක් දෙන්න ඒක මොකක්ද ගන්න එක අපි බොහෝම ඉක්මනට නිදාංශ දෙකක් ආවහම අවදිනිත් එක ඒකයි අපි අදහන්නේ නිරාංශ දෙකක් ආවහම නිරාංශ දෙක මේ මෙලෙව මේ නදේ මේ අදේ වශයෙන් තේරුම් ගත්තොත් තමයි නිවන් ලැබෙන්නේ කියලා අපි හිතන්නේ අපි හිතන එක කවුරුහරි වට පුරා අරුදයක් හතරෙත් එහෙම දෙවියන් කරලා එහෙනම් දින තුන කීටි අවශ්‍ය කරගලට අපි මේක ඉවත් කරනවා ඒ මොකද අපි තරම අදහසකේ සාමිතේ ඉතින් අපි නිරෝධ සිදුපත් ඇති වෙලාවට අපි හරියට අපි දින තුනක් කරන්නේ මොහොතේලා දිනෙකට නැතුව අපිට වගේ දීප වෙලාවකට නැතුව ඒ වගේ සංවිධානයක් නැතුව මේ කටයුතු කරන එකට කියලා දෙනවා. නමුත් ඒ එක්කම ඉන්න හිතේ කවදාකවත් තේරීමක් තියෙනවා. ඒක දෙකක් බවට පත් කරගත්තොත් හරි වෙනස් බව වෙනවා. ඒ නිසා යෝගාවචරය නිදානක දුක, නිදානක දුක ඒ පැත්තෙන් තේරෙනවා. ඒ පැත්තෙන් තේරෙන්න ගන්නේ නැතුව ඒ දෙවිගුණෙන් දෙවියන් නිදානක සැපසනාන ගමනේදී නිදානක දුක් කියනවාමයි ඒක සතුටු මුල නදාග දැක ගන්නවා කියන බැලුව නැත්නම් එවැනි හිතකට අර දායකත්ව පිටුපා ගන්නවා. ඉතින් තාම කියන්නේ මේ පරාජිත තැනකට දෙලකින් අදගෙන යනවා වගේ ඉදී යගණිය පිටුනේ. අනිවාර්යයෙන්ම අර දුක වේදනා දුක් වේදනා පිළිබඳව තමන්ගේ ධෛර්යෝපගත ක්‍රමයට ඒ හොඳට ස්පර්ශ කරලා. ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ පිළිම නේද? එහෙනම් තමයි වේදනාවට දෙකින විදිහට කියලා අතහරින්නේ යන්න පුළුවන් කියලා හිතනවා. ඊයේ විදිහට ගන්නවා. මේක මේ කාමෙන් දෙකට බදාලා. ඒක తీවර වාසිකින් යන ගමන. ඒ తీවර වාසිකින් යන ගමන උපේක්ෂාවකට. මේ උපේක්ෂාවකට නැතිව අපි ඉන්නේ අවිද්‍යාව කියන සංදාපකට. හරිදාකත් අපි මේ අවබෝධ කරන හතන්නේ අනිත්‍ය සංඥාවට කියන තුන තුනට තියෙනවා. උපේක්ෂාවට විපරිතෝෂණ කියන්නේ නිරාමිත නැත්නම් මෙතනක උපේක්ෂාව විතරයි අනිත්‍ය සංඥාවට කියන විකල්පය සාධාරණ ධනාත්මක පැත්තට යටෙන්නේ එතන තමයි අරමුණ කරන්න පුළුවන්. අනිත් හැම වෙලාවෙදීම හිත මේ සාමිතේ. සාමිතේ තාකල් අපි අන්න. ඒ නිසා සාමිත සාසන අන්ධ බුද්ධලේ ඒක සත්‍ය බුද්ධලේ දී සත්‍ය බුද්ධලේ වශයෙන් සඳහන් කරන්නේ අන්ධ බුද්ධලයා කියන කාර්යජ රාගනේ ඒක සත්‍ය බුද්ධලයා කියන මේ සාමිතේ. ඒක ලෝක ජනතාවගෙන් ගත්තේ ඉක්මනට වශයෙන් ගත්තේ සාමිත නිරාමිතේ සතයි. පිළිබඳව අයිතිවාසිකමක් ඇති පිළිස එක්තර පිළිසිලෙන් ඒක ඉදත් සාධාරණව අදත් වෙනවා. එතන අපි උත්සාහ කරන්න ඕනේ පිළිසෙනකට ලබන්න බැරි, ග්‍රහණයකට දෙවියන්ට ලබන්න බැරි, හරියට සාහිත්‍යයේ කමලක් ලැබිය හැකි මේ සාමිකසිත අනිවාර්යයෙන්ම ජීවිතේ විනිශ්චය කරනකොට මේ අංශ එක්කත් එක්ක සමබර කරලා දැනගත්තා නම් අපිට අස් දෙකම ඇති කෙනෙක් ආවා. ඒකේ ගැඹුර තියෙනවා. යම් සිදුවේ ගැඹුර තියෙනවා යක්ෂයකම තියෙනවා. තනිය අය මනෝවි ගැඹුර තියෙනවා. ඒකේ ගන්න විනිශ්චය ආරයි. ඒ නිසා අපි මේ සත්‍යබ්බන් වැඩි වෙන්න වැඩි වෙන්න, ධන බලය වැඩි වෙන්න වැඩි වෙන්න, කුල බලය වැඩි වෙන්න වැඩි වෙන්න, කර්ම බලය වැඩි වෙන්න වැඩි වෙන්න, අන්නේ සාමික සාමිකමාන ඉදිරිපත් කරගෙන මහා විනිශ්චය කරලා අවසාන අනවශ්‍ය විදිහට චේතනා කරන වාසියක් ගන්නවා. නිරාමිත සපය, නිරාමිත දුක, නිරාමිත දුක අපත්තට අපි ගන්න අපි ඉන්නේ ඉන්නේ ඉන්නේ අසන්නට. ඒ දෙකට එළඹෙන්නේ නැති වැඩි පහින් පිටක් පාවා. ඒකට අධ්‍යක්ෂණය මේ වේදනාව වේදනාවට පස්සේ වේදිත සහිතාවා වේදනාව වේදනාවට පස්සේ වේදිත කියලා මේ අපි අභිධිකත්වයට ගත්ත පහතේ ඉන්නේ මේ අපිත් එක්ක ඉන්නේ අනිත් හැම කෙනෙකුම මේ වගේ වේදනාවට ඉඳියක් තමයි. ඒ වේදනාවේ අනිවාර්ය ඉදේන සිදුවෙන දේ තමයි සාමිත විනිශ්චය. සාමිත ඒ අනුව නම් විනිශ්චය කරා. ඒක අපි අපිට ඒ වගේ වැරදියට කවුරු යාදකත් කරනවා නම් චෝදනා කරනවා නම් නැත්නම් වැරදි විදිහට අපි ඉස්සස් කළ කතා කරන්නේ හොඳේ තේරුම් ගන්න ඕනේ ඒත් මේ සාමි කියන ඉදිරිපත් කරන ගමන විදිහට ඒකෙන් අපි නැති වෙන්නේ නැහැ නැත්නම් ඉමොත් අපි ඒ කාන්තේ සාමි කියනවා දේශිත සතට දේශිත දුකට වැටෙනවා අපි ආන්ට මුස්සම දුක නැත්නම් යාම පිටයෙන් පවත්තන්න නම් අපි අධ්‍යාත්ම වශයෙන් තමන්ගේ කායියට ඉන්නා වේදනාව පිළිබඳ හොඳේ අවබෝධය තියෙනවා මේ වේදනා තමයි සංඥාවට බලපාන වේදනා තමයි සිතේ කල්ලාදයට බලපාන වේදනා තමයි දුකේ කල්ලාදයට ඒ නිසා වේදනා පිළිබඳ සම්පූර්ණ හැඟීමක් නැති කෙනා ඕන වෙලාවක මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. ඒ නිසා වේදනා පිළිබඳ එකක්වත් අදිටම තියෙනවා. ඒක සාන්ත නිරාමික. ඒ සෑම එකක් වශයෙන් තමයි කලකන වෙන ඇත්ත වශයෙන් තමයි අල්ලගෙන දෙන්නේ කියන හේවාරිය වෙනවා. යෝගාවතේ තව යෝගාවතරේ කතා කරන්න වෙලාවක් නැතිනේ. ඒ තරම්ම මේක පිළිලිද. ඒ විදිහට අපි අධ්‍යාත්ම පරිද්ධාව අපේ අතුලක ලකේ තමයි අපි පිටිපිට ලකේ වේදනා බලනකොට මනසේට වේදනා දෙනවා. ඊගාන හොරලක්ෂණයේදී සඳහන් කරනවා සමුදය ධම්මවල පස්සීවා වේදනා වේදනාවල පස්සීවා විරති වය ධම්මවල පස්සීවා. මේ වේදනා කියන්නේ සමුදය වේලා දෙන එකක්. නැතිවක් නෙවෙයි, ගැටීමක් නෙවෙයි, යැවීමක් නෙවෙයි, අපි හැම වෙලාවෙම වේදනාව. ඒක අපිට භවනදාකවත් තව කාටවත් වේදනාව අඩු අඩු කරන්න සත්‍යයක් අපිට. අපිට වේදනාව අඩු අඩු කිරීමේ හේතු ධර්මයක් වෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාවම තියෙන හේතු සංකල්ප. ඒ පුද්ගලයාට තියෙන ඒ පුද්ගලයාගේ පෙර කර්ම ශක්තිය, ඒ පුද්ගලයාගේ ඉතිමිසේ සම්පatti ප්‍රයෝජනවල අනුව එයාට එන්නේ වේදනාව. ඒක අපි උත්සාහ කරන මූලික ප්‍රශ්නේ කොහොමද කියලා විශේෂයෙන් මේක ලෝකයක් අද කරන්නේ හරි සෝතාප අනස්මයේ අද කරන දෙන්නේ මේක මේ මේ මේ ධර්ම තේරුම් ගන්න. ඒක මොන හේතුවක් අපේ සමුදයක් තියෙනවා හේතුවක් තියෙනවා. ඒ වගේම මේ වේදනාවේ යන්නයි හුදේට කඩ දුක් වේදනාවක් ආව වෙලාවට අපි කල්පනා කරන්නේ මේ වේදනාවකත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. අපිට මේ පරිගල වේදනාවක් ආවම හිතන්නේ දැන් මේ තරම් ඉවර වෙන්නේ පහදු දෙන්නේ මේක කරේ එහෙම නැත්නම් අන්තිමාගේ දාදී මොනේ සදාකාලික ලෙසයි ඒක නිසා වේදනාව නම් හොඳ තෝරන ඉස්සරහ කියලා තමයි මේ ඉස්සරහ යඳ යදෙනවා යඳා වලිනවා පිටට පස්සේ. සදාකාලික තේරෙන්නේ වේදනාව කියන හරිය අනිත්‍ය දුක අනාත්මද වැඩක් ඒක. ඒ යන්ති පිටේ වේදන ආකාරයේ හය ආකාර වේදනා දැක්කම ඒ විදිහට හොඳට තේරුම් අරගන්නවා මේ වේදනාවක් අනිත්‍යයි. මේ වේදනාවක් දුකයි. මේ වේදනාවක් අනාත්මයි. ඒකම ආශ්‍රය කරගත්තොත් තමයි අපි මේ වේදනාවට සම්බන්ධ ඒ නිසා වේදනාවේදී වය ගන්න. වේදනාවේ දස යන වේදනාවේ අවකාශය. ඒක පිළිබඳව තමයි අර මම දුන්න භාෂාවින්වාද මතක් කරේ. සැප වේදනාවක් නම් මතේන බව දැනගැනීම සැප. යනකොට දුක. දුක වේදනාවක් නම් මතේන බව දැනගැනීම දුකයි. යනකොට සැප. උපේක්ෂා වේදනාවක් නම් තියෙන බව දැනගැනීම දුකයි. මෙතන නම් දුකයි. මේ විදිහට කටයුතු කරනවා නම් මේ පුද්ගලයාට පුළුවන් වෙනවා අස්ති වේදනාට යාපනයට සතිපස්සකට සාධේ. අපි කියලා කියන්නේ වේදනා තමයි. වේදනාවක් තියෙනවා කියලා හරි අපිට සත්‍ය තේරුම් ගන්න පුළුවන්. යාම දේ ඥානවත් කාය කටිපති. මේ වේදනාවට කියන්නේ මේ වෙන මේ ධර්ම කොටස් කියන්නවත් අනුන්ගේ බණක් කියන්නවත් අපි වේදනාව පිළිබඳ ඥානය පහළ කරගන්නවා. මොකද මේ සත්‍ය දේන කරන්නයි අනිශ්චිතෝට යොදේ. අනිශ්චිත භාවයන යෝජනාවේ අන්තිමයි. යෝජනාවක මෙදලී ඉන්න පුළුවන් ගැතිය. ඒක කියන පරතෝ සංකල්පය. යෝජනාවක් තියෙන තමයි යෝජනාවයි යන්නේ අනිංගේ එකක් වගේ බලන්න පුළුවන් පැත්තකට පස්සේ. අනිවාර්යයෙන්ම අපි කියන යෝජනාවකදී යෝජනාව විදේට පස්සේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ කියලා යෝජනාවේ එකට එන බව දානවා. පවතිනකට පවතින බව දානවා. යනකට යන බව. නිසා ඒ දුක වේදනාවට යට වෙන්නේ. සාමිකන සාමික බවයි. ඒ ආමිකන නිරාමික බවයි. දෙකක්